අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි රත්නසිරි මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඊයේ නැගූ ප්‍රශ්නයකට ප්‍රශ්නයක් සම්බන්ධ වෙනුයි මම සක්මන් කරන විට සමහර විට පාදවල චලනය හා දෙපතුල් පොළවේ ගැටෙන ආකාරය මට දැනෙන බව මම ඊයේ සඳහන් කළා. තවත් විටක මුළු ශරීරයම රූකඩයක් මෙන් දැවෙන බවත් එවිට මම මෙම ශරීර රූකඩය දෙස පිටතින් බලා සිටින බවත් සඳහන් කළා. ඔබ වහන්සේ මගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ මෙලෙස පැයක් පමණ සක්මන් කරන විට දිගටම සතිය පවතිනවාද යන්නයි. එවිට පිළිතුර වන්නේ වෙනදාට වඩා සතිය පවත්විය හැකි බවයි. දිනෙන් දිනෙන් දින මෙම සතිය පැවැත්වීමට හැකි පියවර ගණන හා සතිය පැවැත්විය හැකි වේලාව වැඩි වෙනවා. නමුත් මුළු පැයේදීම සතිය පැවැත්විය නොහැකි. සිතවිලි ගලා එනවා. නමුත් නැවත සක්මනට සිත සතිමත් වෙනවා. මෙලෙස පැය දෙකකට ආසන්න කාලයක් වුණත් සක්මන් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ඔය විදිහට සක්මනේදී ගන්න මේ ඉතරපතර යන ගතිය දවස පුරාවටම ගන්න පරියන්කට වැඩිය ලේසි සක්මනේ. ඒ නිසා සක්මනේදී පුළුවන් වුණොත් සතිය පීඨා ගන්න මෙහෙමයි, වැඩි වෙන ගතිය මෙහෙමයි, ඒකට අනුග්‍රහ කරන්න මෙහෙමයි කියලා. ඒකෙන් පාඩම ගන්න ඕනේ අරගෙන ඉදිරියදා ජීවිතෙත් පුළුවන් තරම් සත්‍යමත්ව ගත කරන්න උත්සාහ කළොත් ඒක මේ වගේ තැනකදී පටන් ගන්න හරි ලේසි. භාවනා මධ්‍යස්ථානයකදී කෙරුවට පස්සේ එයා කලබලකාරී ජීවිතයක් ගත කරද්දී වෙනදට වැඩිය දවස පුරා සතියින් ඉන්න හුඟක් උදව් වෙනවා. එතකොට අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට වැටෙන්නේ නැහැ. දා ගන්නෙ නැහැ. අරසා කරන්න ඒක ලුඟක් උදව් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මුල් දින හතර තුල මා ලැබූ භාවනා අත්දැකීම් මීට පෙර ඉදිරිපත් කර ඇත. ඉන්පසු ලැබූ අත්දැකීම් මෙසේ සඳහන් කරමි. එක් සක්මන් භාවනාවක් තුලදී සක්මන අවසාන වීමට ආසන්න කාලයේ වැලි මළුව මැද කොටසේදී සූකඩයක්සේ දෙපැත්තට වැනෙන්නට විය. වැලි මළුව අවසාන වන විට එය නතර වේ. නැවත සක්මනේදී අවස්ථා කීපයකදී වැලි මළුව මැදට යන විට මෙය ක්‍රියාවලිය සිදුවේ. ඉන්පසු සුපුරුදු ගමනක් යන්නාසේ ඔසවනවා, ගෙන යනවා, තබනවා, සක්මන નિરાයාසයෙන්ම සිදුවිය. මිනිත්තු 45ක් පමණ සක්මන අවසන් විය. පෙර දින රාත්‍රියේ සක්මන් භාවනා අවසන් කර පරියංක භාවනාවට යෙදිමි. සුළු වේලාවකින් ආනාපානට සිත යොමු සමගම දෙතුන් වරක් පිම්බීම හැකිලීම සිදුවේ. ඒ නතර වී ආනාපානය අගුල් දමුවාසේ නතර විය. ඒ සමගම ඉහළ කඳ ප්‍රදේශයේ චලනය ආරම්භ විය. එය කෙමෙන් බලවත් වී තේදළු වියලන සල්ලඩයක් පැද්දෙනසේ දෙපසට තරණය වෙමින් තිබියදී වගේ වායෝ ධාතුව බව තේරුම්ගෙන ඒ එසේ වීමට ඉඩ හැර ශරීරයේ අනිකුත් කොටස් වලට හිත යොමු කර අනික් ධාතුන්ගේ ක්‍රියාවලිය කෙසේදයි බැලිමි. විශේෂිත දෙපතුල් දක්වා බැලීමේදී යටිපතුල් වල පමණක් තද සීතලක් දැනිනි. ඉන්පසුව හිස සිත දෙපතුල දක්වා නැවත සිත යොමු කිරීමේදී ශාරීරිය ඇටසැකිල්ලක් බවට කෙමෙන් පරිවර්තනය විය. ඒ දෙස සතුටින් බලා සිටමින් සියලුම ධාතුන්ගේ හටගත් ඇටසැකිල්ල එම ධාතු හා එක්වම ලෙස අධිටන් කරනවා සමගම පරියංක භාවනාව අවසන් විය. බොහෝ පරියංක භාවනා අවස්ථාවල මගේ ආනාපානයේ අගුල් දමවාසේ හිර වේ. බොහෝ අවස්ථාවලදී බලෙන් ආස්වාස ප්‍රස්වාසයට උත්සාහ කළත් ඒ සිදු නොවේ. එම අවස්ථාවල කය දෙස බලා හුදකලා සමාධියකට සමවැදී ඒ දෙස බලා සිටමි. උපදේශ පත මේ වහන්සේට දීර්ඝාස ලැබේවා. ආනාපානය මේ කයට අවශ්‍ය ප්‍රමාණයට සිද්ධ වෙන නිසා කය පවතින නිසා අපිට ආයාසයෙන් කරන්න ඕන කමක් නැහැ. ඒ වගේම ආසස්පස්සේ වටහා ගැනීම අදහසින් කෘත්‍රිම කරන්නත් යන්න එපා. ඒක සංසිද්ධ වෙලාවෙ එහෙම සංසිඳෙන්න දෙන්න. යාම විශ්ිනවා යාම තන්තිදිනවා. එතකොට අර ලියලා තියෙන විදිහට අවශ්‍ය නම් සැකමුසුතනක් තියෙනවා නම් කයට හිත දාලා ඉඳගෙන ඉන්න බව දැන ගැනීම සැකේ දුරු කරගන්න. ඒකත් සැක නැත්තම් කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා ආනපන නුපෙන්නත්, කය නුපෙන්නත් සැක නැත්තම් එන දෙයට ලෑස්තිලා යන එකයි තියෙන්නේ. සැක නම් විතරක් ඉන්න ඉරියව්වට හෝ මූල කර්මස්ථානට හිත දාලා සැක අරගන්න එතකොට තමයි භවනාවට නිසින්ින්ද වැඩෙන්න ඉඩ ලැබෙන්නේ. අතිගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ ලබාගත් සතිය තුලින් පරියංකයට පැමිණීමේ සිරුර සමබර වනසේ වාඩි වී ආනාපානය වෙත සිත යොමු කළත් වැඩියෙන් ඉස්මතු වූයේ පිම්බීම හැකිලීමයි. ඒ දෙස බැලුව විට උදරයේ හැම දිග හැරමින් වායෝ ධාතුව පිරියන ආකාරයත් නැවත හැකිලිමින් වායු ධාතුව පිටවියන ආකාරයක් දැකගතිමි. નિરાයාසයෙන්ම මට කර්මස්ථානයේ වී ඇත්තේ ධාතු මනසිකාරයයි. ඒ අතර ටික වේලාවක් සිරුරේ තැන් තැන් වල කටු අනින්නාක් මෙන් කටු ඇනින්නාක් මෙන් විය. ඒ සමගම ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන් ආකාරය සිහිපත් විය. නූල් කැබලි හතරක් කෙලවරක් ගැටගසා ජලයට දැමෝ විට ඉන් එකක් පමණක් උඩට ඇදී එන ආකාරයට ඉස්මතු වී එහි ක්‍රියාව පෙන්වන බව. එලෙසම පටවි ධාතුවේ තදගතියක් නිසා ඉහත ඇනීම් සිදුවන්නට ඇති බවද අත් දෙක පණ නැතුව ගොස් බිමට කඩා වැටුනි. එවිට පොළවේ සිසිලද සිසිලද්ද දැනුනි. මේ සියලු ධාතු වලින් කයේ කොටස් නිර්මාණය වුවත් ඒ වාගේ ගති වලින් එම කොටස් වල ක්‍රියාවන් චලනයක් සිදුවන අවකාශ ධාතුව තුල බවත් බැලීමට විමසිලිමත් විමි. මෙසේ සිටින විට නිදිමත ගතියක් ඇති වී කලකිරීමක්ද විය. කයේ පැද්දෙන ගතියක් ඇති විය. මේ අතර උදේ දාණයට යාමට සිදු විය. දානීය දේශ බලා සිටියේද එහි ඇති පඨවි ආපෝ තේජෝ අතින්ගෙන මුකේ තබා හපන භවය වීදුරු ඇති ජලයේ සෙලවීම් තුලින් ආපෝ ගතිය නිරීක්ෂණය කිරීමට සමත් වෙමි. එසේනම් සිරුරේ ඇද්දී රත්තරන් මුතු මැණික් නොවන බව තරයේ අවබෝධයටපත් විය. අවට පරිසරයේ කයෙත් එකම නොවේදයි වැටහුණි. මේ නිතර දැනීමෙන් ස්වාමින් වහන්සේ එසේනම් මේ නිතර දැකීමෙන් අශේෂ විරාගයට යා හැකි නේද? මගේ භාවනාවේ අඩුපාඩුකම් පහදා දෙන්න. අවසාන වාක්‍ය ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්සේ එසේනම් මේ නිතර ඇති දැකීමෙන් අශේෂ විරාගයට යා හැකි නේද? ඔය ඒක තමන්ගේ හැටි අශේෂ විරාග වෙන්නේ ධාතු මනස්කාරය ගියොත් කයෙන් විරාග වෙනවා. ධාතු මනස්කාරය ඉතුරු වෙනවා. තව දෙක තුනක් ඉතුරු. ඒ වගේ පහු කරන පහු කරන මට්ටමේදී මෙන්න මේකයි දැන් මම පහු කරේ කියලා දන්නවනේ ලොකු අධිෂ්ඨාන ශක්තියක් එනවා. ඉතින් මේක ඔය මේ තාරාතිරමක් ගන්න බෑ. සාපේක්ෂව කරගෙන කරගෙන අනේකයි තියෙන්නේ. Tamanට එහෙම ධාතු මනස්කාරයේ තියෙද්දි මේ ඇතුළ මේ පිටත කියලා තේරෙන්නේ නැතුව හොඳට ස්වභාව ලක්ෂණ තේරලා ඒක හොඳට নিমগ্ন වුණොත් හිත ඒකේ සමාදන් වුණොත් අනුමෝදන් වුණොත් විතරක් කය පිළිබඳව මතකේ නැති වෙන්න ඉඩ තියෙනවා. කය පිළිබඳ මතක ශේෂ තියෙනවා නම් ඒ කියන්නේ තාම අශේෂ නැහැ. ශේෂයි. ඒ නිසා මේ අහුවෙච්ච ක්‍රමය දුරටම උත්සන්නව ආසන්නව සමීපව නිරීක්ෂණය කෙරුවොත් Tamanටම තේරෙයි. එතකොට ගේවල් දොරවල් ගැන පිටතැන් වල ශරීර ගැන හැඟීමක් නැහැ. ධාතු මනස්කාරය විතරක් ආවනම් එතකොට කීත හැකි. తాවකාලික නමුත් අසේස විරාගයක් වෙලා තියෙනවා කියන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙහි පැමිණ දා සිට සක්මන සක්මන් හොඳින් වැඩුණා. අද දින යටිපතුලෙන් එන දාඩියට වැලිකට ඇලවි එන සැටිත් එය කුඩා වැලිද ලොකු වැලි කැටද යනුවෙන් හොඳින් නිරීක්ෂණය වුණා. පරියංගයේදී ඇඟ නොදෙනී ගොස් විශාල එළියක් තුල පසුගිය දින කීපයේම ඒ දෙස බලා සිටියත් ඊයේ දේශනාව අසා මම කායගත සතිය වැඩිවීමට උනන්දු වුණා. ඒත් අර පෙනෙන එළිය ඊට කරදරයක් ලෙස එයට බාධා වුණා. එම නිසා මම ඔහේ සිටියා. මේ එළිය දහවල් කාලයේ වද දුන්නත් සවස පරියංකේදී ඇඟ නොදෙනී ගොස් හොඳට භාවනාව කරගන්නට පුළුවන් විය. ඊයේ සවස ඔබ වහන්සේගේ දේශනාවද ඇස් වසාගෙනම ඇඟ නොදෙනී වරහන් තුල අසන්නට පුළුවන් වුණ නිසා සිතට හරිම සතුටුයි. මගේ ප්‍රශ්නය දහවල් කාලේදී පරියංගයේදී එළිය මැඩ පවත්වා මැඩ පවත්වා භාවනාව කිරීමට බැරි ඇයි? දීර්ඝාෂ වේවා. ඒක එළිය කරදරයක් කරගත්තොත් තමයි ඔය නඩු ඔක්කොම. භාවනාදී මතුවෙන කිසිම දෙයක් කවදාකවත් කරදර කරන්නේ නැහැ. යෝගාචරයට ඕන නම් හිත කරදර ගන්න පුළුවන්. ගත්තොත් ඒ හිත කරදර ගන්න ප්‍රමාණයට කරදර. ඒ නිසා භාවනාවේදී මතුවෙන දෙයක තියෙන වටිනකම තමයි ඒක සතිය පිටවන්න අරමුණක් වෙනවා. කවදාකවත් නොදැරියක මට්ටමට යන්නේ ඒ නිසා ඒක නොදැරියක මට්ටමට ගන්නේ දෝමනසේ නිසා හිතින් ඇති කරගන්නා මේක නැතිකරන්න එතකොට නම් ඒක කරදර වෙනවා. එතකොට දරා ගන්න බැරි මට්ටමට යනවා. අපිට තියෙන හැම ලෙඩක්ම එච්චරයි. කිසිම ලෙඩක් දරා ගන්න බැරි වෙන්නේ අපි ඒකට කලබල වෙච්ච ගමන් ඊට පස්සේ මොන විදිහෙන්වත් තරන්න බෑ. ඒ නිසා ඒ කරදරයක් ලෙඩක් ආවම කරදර නොවි කලබල නොවි ඉන්න පුළුවන් කෙනාට වෙදකමත් හරියනවා, බෙහෙතත් හරියනවා, දොස්තරටත් ලීසි. නමුත් පිලා තියෙන්නේ අපි මේ ඒක එnde ඉස්සෙල්ලා ඒක පිළිබඳව තියෙන බය නිසා ඒක පිළිබඳ සංඥා එනකොටම කලබල වෙනවා. අද මේ තියෙ මෙතනත් එච්චරයි තියෙන්නේ. ආලෝකයේ උඟ දිනේකට කරදරයක් නෙවෙයි ආසාවක්. ඇත්තටම කියනවා. නමුත් ඒ කරදරයක් වෙච්ච අවස්ථාවක ඔය හොඳම නිදර්ශනයක් තමයි ඔය කරදරයක් කරගත්තා පස්සේ ඒක දවල්ට ඇයි ඒක අයින් කරන්න බැරි කියලා විශාල ප්‍රශ්නයක්. කිසිම භාවනා දින දෙයක් අයින් කරන්න ඕන කම නැහැ. ඒ අයින් කරනවා කියන්නේ භාවනා මතුවෙන ප්‍රතිඵල වලට වෛර කරනවා කියන එක. ඉතින් ඒ තාක්කල් යෝගාවචරයට භාවනා අස්පසිල්ලක් එහෙම නැත්නම් සුන්දර ගමනක් එහෙම නැත්නම් සංසිඳීමක් ලබන්න බෑ. ඒ නිසා මේ මතුවෙන දේවල් එක රණ්ඩුවට යන්න එපා. මේ කිසිම දෙයක් දරා ගන්න බැරි මට්ටමට එන්නේ නැහැ. අන්න ඒකට හිත හදා ගන්නයි මේකෙන් පාඩම ගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඕනෑම ඉරියවකදී දැනෙන සියලු අරමුණු පැහැදිලිව දැකගත හැකි බවත් හොඳ නරක ભેදය අඩුවෙන බවත් සියලු අරමුණු අසත්පුරුෂයන්සේ දැනෙන බැවිනි. පසුගිය දින ටිකේ සාරාංශයක් ලෙස ඉදිරිපත් කළේ මා විසිනි. ඒ භාවනා අවධියේ වැඩි වියට පැමිණීමක් සමාන බව ඔබ වහන්සේ විසින් පැහැදිලි කර දෙන්නදී. ඊයේ දින උද්‍යෝගයෙන් කාලය අපතේ නොයවා භාවනා කෙලිමි. රාත්‍රී 7ත් 8ත් සක්මන් පැයේ බොහෝ වේලාවක් මම දක්ුණේ රැඳී සිටීමට සාර්ථක උත්සාහයක් ගතිමි. සක්මනේදී ශරීරයේ වැනෙන බවත් මළුවේ කෙළවරට ඇවිත් නතර වූ පසු වැලි මත බඹරයක් කැරකෙනසේද මුළු සිරුරම දැනිනි. දෙතුන් වරක් මාගේ ශරීරය මටම විහිළුවක් වී ඇති බව දැනි සිනහ පහළ විය. අනික් අය දකින්නද ඇත. ඒත් ලැජ්ජාවක් දැනුනේද නැත. මුළු පැයේම විනෝද චාරිකාවක් මෙනි. දකින දකින විකෘති ගති හිත විසින් විහිළු කතාවකට සමාන කර පෙන්වයි. සතිය ඊතා තියුණු විය. ඊළඟ පැයේ ඇත්තේ රාත්‍රී 8ත් 9ත් පරියංක පැය නිසා ඊත සංකල්පනා වැල නොකෙඩී තිබියදීම වාඩි උනේමි. මම මේ සිටින්නේ භාවනා මධ්‍යස්ථානයක භාවනා පැයේදයි කිසි විට මතක් නොවිනි. පරියංකයේ අගභාගය වෙද්දී මගේ එම සිතුවිලි දාමයේම වෙනසක් දුටුවෙමි. සිහිය මුල සිට අග දක්වා තියුණුව පැවතිනි. අග භාගයේදී පැමිණි සිතුවිලි කිසිවක් මට වෙහෙසක් ගෙන නොදුනි. එම අරමුණු නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ලෙස මට දැනුනි. කිසිදු බියක් නොදැනුනි. මට මූලික අරමුණට යාමට පවා අමතක වී තිබූ බව අගදී දැනුනි. මනෝ ලෝකයේ නිරීක්ෂකයෙකු වීමි. කෙටියොන් කියතොත් අරමුණු දෙස බලා සිට නිදැල්ලේ යාමට ඉඩහැරීමක් පමණක් විය. සතිය බොඳ වීම, ගැස්සීම්, නිින්ද වැටීම් කිසිවක් අත්නොදටු උද්‍යෝගමත් පැයකි. ඊළඟට කල යුතු දේවල් පිළිබඳවත් හිතූ දේවල් වල හොඳ නරක විමසීමටවත් සිතුවිලි පැමිණියේ නැත. නින්දද පැය 4කට පමණ සීමා විය. නැවත අවදි වූයේද සුපුරුදු නාට්‍යයේ ඉතිරි කොටස බලනවා වැනි උද්‍යෝගමත් සිතුවිලි පෙළකිනි. උදේ වරුවේ කටයුතු කිසිදු පිළිවෙලක් නැතුව සිදුවිය. මේ වැඩය මේ ආකාරයට සිදුවිය යුතුයයි බල කරන සිතුවිලිවත් වැරදුණු පසු තරවටු කරන සිත්විලිවක් ආවේ නැති බැවින් එසේ නිදහසේ වැරදීම් සිදු කෙලමි. සතිය නැති වූ අවස්ථා ගැන පවා කිසිදු පසුතැවීමක් ඇති නොවිනි. සතිය නැතුව සිටි අවස්ථා ගැන මතක තිබිනි. මනෝ ලෝකයේ උද්‍යෝගයෙන් ඇසුරු කරමින්ම වරද්ද වරද්දා හෝ එදිනෙදා කටයුතු සිදු කිරීමට පෙළඹී තිබිනි. නමුත් කාල සටහනට අනුව කයේ සිත පිහිටවන කමඨහන්ට යාම නොවන්ට හුරු බව සිතා සිත බලෙන්ම ඒ දෙස යොමු කෙලෙමි. අධික උද්‍යෝග නිසා මූල කර්මස්ථානයේ විස්තර පෙනීම නැවතත් අඩු වී තිබිනි. භාවනාව ගලා යන පැත්තට යන්නටදී බලා සිටීමේ හැකියාවක් හොඳින් තිබූ නිසා සතුටු වූයෙමි. දැනට ගැටලුවක් නැත. ඔබ වහන්සේගේ උපදෙස් දිගටම පිළිපදිමි. ඔබ වහන්සේගේ උපදෙස් දිගටම පිළිපදිමි. තමන් දිහා අනුන්ගේ පැත්තෙන් පරතෝ සංකල්පය කියලා මේකට කියනවා. බලන්න පටන් අරගත්තොත් ලෝකෙ ඉන්න හොඳම විහිළුකාරයා දැක්ගත්තයි. කරන හරියක් විහිළු විතරයි මේකේ තියෙන්නේ. තාම මේක සීරියස් ගත්තොත් මමත් පොරක් කියලා ඉතින් පොරක් තමයි. මම ජෝකර් කෙනෙක් කියලා ගත්තොත් ජෝකර් තමයි. ඒ නිසා මේකට බුදුජානනාංශයේ අනත්ම සංකල්පය අර්ථේ ශුඤ්‍යතෝ රුත් රිත්තතෝ තුච්ඡතෝ අනත්තතෝ පරතෝ කියලා පෙන්වනවා. පරතෝ කියලා කියන්නේ Taman දිහාම Taman බලන්නේ. කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නවා වගේ. එතකොට පේන්න පටන් ගන්නවා මෙයා කරන රංගඩ. එහෙම නැත්නම් තමම වීඩියෝ කැමරා එකක ඉස්සරහා ඉඳලා පස්සේ ඒ ක්ලිප් එක නැවත බලනවා වගේ බලන්න පටන් අරගත්තොත් පේනවා. එහෙම දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් එකම සතා මනුෂ්‍ය විතරයි. අපි හැම වෙලාවෙම අනුන්ගේ දෘෂ්ටි කෝණ වලින් අපි දැකලා තියෙනවා. අනුන් තමයි අපිට චරිත හතික දෙන්නේ හොඳද නරකද දක්ෂද අදක්ෂද කියලා. කවදාවත් Taman Taman කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් දැකලත් නැහැ. දැක්කට පස්සේ ගොඩාක් වෙලාට එන්නේ ද්වේෂය. තමන් කරපු වැරදි වලට මේට වඩා හොඳින් කරන්න තිබුණා. නමුත් මේක ඒ තීරණ නැතුව ඒක දිහා බලන හිටියොත් තමන්ගේ කුරුඳුලේ දරුවා දිහා බලන ඉන්න මවක් ඒ දරුවගේ හොඳ වැරදි ඔක්කොම බාර ගන්නනේ. මවුනුවණින් බාර ගන්නවා වගේ මේක තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. ඒ උඟ දෙනෙක් ওই මෛත්‍රියක් ගැන කතා කරනවා. මේක දන්නේ නැත්නම් තමන්ට තමන් මෛත්‍රී වෙලා තමන්ට තමන් හොඳම යාළුවා වෙන්න දන්නේ නැත්නම් ඉතින් මං හිතනවා ජීවිතේ නාස්ති කරගෙන තියෙන කියලා. එහෙම නැත්නම් ත්‍රිසම්භවට කිට්ටුයි කිය. කවදා හෝ Taman කවුද කියලා දකිනකොට අර විදිහේ තුච්ච විදියට පේනවා, රිත්ත විදියට පේනවා, අනත්ත් විදියට තියෙනවා, ශූන්‍ය විදියට පේනවා. ඒ ඔක්කොම අනාත්ම ලක්ෂණේ මේක පරතෝ පරතෝ කියලා කියන්නේ අනුන් බලන්නා වගේ. Taman දිහා බලන්න ගත්තාම ඊගාව මොහොතේ මොන කරයිද කියන්න බෑ. කිසිම කෙනෙකුට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒක නැති බව දැනගෙන බලනකොට හරීම සතුටක් ඇති වෙනවා අපි මෙච්චර කල් හරියට ස්ථිර කරලා ගහපාදීලා කිරුවට මේ පිට කෙනෙක්ගේ ස්වරූපයෙන් බලන්න පටන් ගත්තට පස්සේ නැත්තම් අපි බුදුහාමුදුරු ඉස්සරහ ඉන්නා වගේ නැත්තම් කන්නඩියක් ඉස්සරහ ඉන්නා වගේ බලන්න පටන් ගත්තොත් අමු විහිළුවක් විතරයි තියෙන්නේ කිසිසේත්ම ඒකේ මේ වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන්නවක්වත් හැකියාවක් තියනවා කියලා ආඩම්බර වෙන්නවත් දෙයක් මේක ඇත්තේ නැහැ ඉතින් ඒ දර්ශනය දැක්කොත් ඒ කෙනාට තව කෙනෙකුට අනුකම්පා කරන කෙනෙක් එච්චර අමාරු නෑ. තමන්ගේ අම්මා මරණ කෙනෙකුට නම් අනුකම්පා කරතයි මොකද මටත් ඒ ටික තා පොඩ්ඩකින් වෙන්න ඉඩ තියෙනවා. ඔය කොච්චර සුදු ඇඳගෙන කොච්චර බොමලුවක හිටියත් ඊ ගාව චිත්තක්ෂණය මගේ අති මොනවා වේද කියන්න බෑ. අපි නොකියනවට කැමති නෑ. වෙන්නවද කියන්න බෑ. ඉතින් ඒ නිසා තව කවුරු හරි පිස්සුවක් එලියට මොනවා කරන්නේ ඔක්කොම එක එක පිටසන් කොට වෙන කට්ටියනේ. එකෙන් පිස්ස ගිලියයි කියලා අනෙක් පිස්සට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට මේක යෝගාවචර ජීවිතයක් ඇතන තියෙනවා. අරණ්‍ය වාසී ජීවිතය වනවාසී ජීවිතය කියලා කියන්නේ Taman දිහා නිතරම සති දර්පණේ සති ආදාතයෙන් බලනකොට ඒ අර පරතෝ දර්ශනේ එන්න පටන් ගත්තට පස්සේ ඒක රමණේ කරන්න පටන් ගත්තට පස්සේ එවස ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හැම වෙලාවෙම සීර්තිය ජීවත් වෙනවා. මනින්ට යන්නෙත් නැහැ, කිරන්න යන්නෙත් නැහැ. සමහර වෙලාවට ඕක කරන්න බෑ. අම්මලාට අපි අඳිනවා. ඒක කියන්නේ අඳිනවා කිය. අන්දර පස්සේ ඉතින් අපි අයියා වෙනවා, අක්කා වෙනවා. ඊට පස්සේ අරයට මෙහෙම කරපන් කියන්න යනවා. ඉතින් අනාගා. ඒකට අනන්දත් ඕනේ. මේ වගේ යන්නත් ඕනේ. එතකොට තමයි භාවනා නැත්නම් විපස්සනා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක එක විපස්සනා කරන්න පුළුවන් නැත්නම් අනාත්මය දකින්න පුළුවන් පහෙන් එකක් තමයි මේ. ඉතින් ඒක නිසා ආයක එකන තම තමන්ගේ ක්‍රම සහ විදි දියුණු කර ගන්නවා. කොයි එක දියුණු කරත් කොයි එකෙනුත් වෙන්නේ වැඩියෙන් අවධානයක් සතියක් අප්‍රමාදයක් එළඹ සිටි ගතියක් උච්ඡන්න ගතියක් නැත්නම් සජීවී ගතිය වැඩි වීම තමයි ජීවිතයේ සිද්ධ වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වෙනදා මෙන්ම සක්මනේ යෙදුණෙමි. පාදයේ විලුඹ පොළොවට වැදීමේදී විලුඹේ පටවි ධාතුවත් පොළවේ පටවි ධාතුවත් එකිනෙක ගැටේ. ඊළඟ මොහොතේ විලුඹේ පටවි ධාතුව වෙනස් වී විලුඹ එසවේ. ඒ සමගම ඇඟිලිවල පටවි ධාතුව පොළවේ පටවි ධාතුව හා ගැටේ. මෙසේ පටවි ධාතුවේ වෙනස් වීමක් ගැටීමක් නිසා පාදයේ ඉදිරියට තල්ලු වේ. නැවතත් මේ සිදුවීම අනික් පාදයට ක්‍රියාත්මක වේ. එකම පාදයක පටවේ ධාතුවේ වෙනස් වීමක් පාද දෙකේ පටවේ ධාතුව මාරු වීමක් පොළවේ පටවේ ධාතුව හා සමව ගැටීමක් නිසා සක්මන දිකටම සිදුවේ. මෙහි මමෙක් නැත, ස්ත්‍රී පුරුෂ බවක් නැත, ಜಾති ભેදයක්, කුල ભેදයක් නැත, පඨවි ධාතු ඇතිවීමත් නැතිවීමත් පමණක් ඇත. එනම් පඨවියේ අනිත්‍යතාවය පමණි ඇත්තේ. ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව හිඳගතිමි. ඉඳගෙන සිටින ඉරියව්වට හිත යොමුකල විට සිරුරේ පඨවි ධාතුවක් ආසනීය පඨවි ධාතුවත් එකට ගැටෙන අයුරු දැක්කෙමි. ඉන්පස් හිතට සිතවිලි පැමිණීමට ඉඩ නොදී ටික වේලාවක් සිටින විට ආස්වාසය ප්‍රස්වාසය සිදුවන බව નિરાයශයෙන්ම දැනුනි. නාසිකාග්‍රයේ සිහිය පිහිටුවා ඒ දෙස බලා සිටීමි. තේජෝ ධාතුව අඩු වායෝ ධාතුව නාසයේ තුරටත් තේජෝ ධාතුව වැඩි වායෝ ධාතුව නාසයෙන් පිටතටත් ගමන් ගන්නා බව දැනුනි. ආස්වාසය හා ප්‍රස්වාසයේ ඇතිවීම හා නැතිවීම නිරීක්ෂණය කෙලෙමි. ආශ්වාසය පමණක් පවත්වා ගැනීමට හිතුණත් එය කළ නොහැකිය. එය අනිවාර්යයෙන්ම ඇති වී නැති වී යයි. ප්‍රස්වාසයේද ක්‍රියා කරන්නේ එසේමයි. එනම් ආශ්වාසය ප්‍රස්වාසය අනාත්මයි ඇති වී නැති වී යන දෙයක් හේයින් අනිත්‍යයි. පිටතට ගිය මේ ප්‍රස්වාසය මගේයයි හඳුනා ගැනීමද කල නොහැක. ආශ්වාසයද එසේමය. තවද එය අතීතයට එක් වී හමාරය. අනාගතයේ පැමිණ ආශ්වාසය ප්‍රස්වාසය තවම පැමිණ නැත. මේ මොහොතේ ඇතිවන ආස්වාසය ප්‍රස්වාසයේද ඒ මොහොතේම නැති වී යයි. මොහොතේ සිදුවන වෙනස බලා සිටීම හැර කුමක් කළ හැකිද? කිසිවක් කළ නොහැක. ස්වාමීන් වහන්සේ මේ බද්ධය කරත්ත සූත්‍රය ගැන කියලා තිනවා මම ඒක පොඩ්ඩක් අයින් කරලා එනිසා අදුට කියනවා ආස්වාදේ ප්‍රස්වාසය යනු හුදු වායු ධාතුවෙන් තීරෝ ධාතුවක් වෙනස් වීමක් පමණි. එනම් සංස්කාරයන් පමණි. මෙහිද මමෙක් නැත. ಜಾති ආගම් කුල ભેද නැත. ස්ත්‍රී පුරුෂ ભેදයද නැත. ඔය එක පැත්තක් ඔය දැකලා තියෙන්නේ. ඔක තව දිගට බලගෙන යන ගියාම ඔය චිත්‍ර සම්පූර්ණ වෙන්න පටන් අර ගන්නවා. හැම වෙලාවෙම හතර ගුණී ධාතු හතරම තියෙනවා. එකෙක් කුලුස්සලා තියෙනවා. අනිත් තුන් දෙනා පාදක පාදස්ථාන වෙනවා. පදස්ථාන වෙනවා. ඉතින් ඒ අතර රංගන යනවා. එක්කනේ නායකයා වෙන එක නා අතින් අතට මාරු වෙනවා. ඉතින් ඒ සෙල්ලම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් වෙන්නේ. අන්න ඒක දිහා බලන ඉඳ පටන් අරගත්තාම මේක අල්ලගෙන නේද මේ රණ්ඩු සරුවල් කරන්නේ. ක්‍රෝධ ඊර්ෂ්‍යාමාන කරන්නේ, තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේ කියලා තේරෙනකොට හිතනවා මේ ධාතුන් මොනතරම් hina වෙනවද කියලා අපි දැකලා. මේ ධාතු ගුණ අල්ලගෙන අපි හරිරදී හොඳ නරක වේවා නොවේවා අල්ලගෙන නැටුවට එකකටවත් පාලනය කිරීමේ ශක්තියක් අපිට නැහැ. ඒ නිසා මේක රංගනේදී බලانے හිටියොත් අපි අඩුම ජෝ කරලා වෙනවා. මේක රංගනය හිතාගෙන මමත් කෙරුමක් කියලා හිතන්න පටන් ගත්ත ගමන් මායя දිනවා. ඒ නිසා ඒ ධාතුන්ගේ ಗುಣ හුදු හේතුඵල ධර්මයක් පමණමයි. ඒක දිහා බලලා හිත අවශ්‍ය ගන්න නැතුව, කුප්ප ගන්න නැතුව, කෙලස ගන්න නැතුව ගත කරන්න පුළුවන් නම් මේ ගස්කොලන් අපිට වැඩිය බොහෝමත්ම දියුණුයි. ඒ වගේත් ওই හතර විතරයි තියෙන්නේ. කවදාකවත් අඬ සරුවල් නැහැ. කවදාකවත් ඒ ගහ කපන්න ඒ ගහේම අත්තක් කපලා පොරොමිට ගහගෙන ගහ කැපුවත් ඒ ගහ කපන මිනිහට තේවන දෙනවා ඒ ගහ. අපි තමයි මේ මගේ අතම කපාන පොරොකට හදාන මාව කපන්න හදනවා මාව මරන්න හදනවායි කියලා පොරෝ කරට වෛර කරන්නේ මිනිස්සයා විතරයි. නමුත් ගස්කොලන් කොහොමදත් මිනිස්සුන්ට වැඩිය වැඩි ජනගහනෙමුත් වැඩි. ඉතින් ඒ නිසා ගස්කොලන් අපිට වැඩිය හොන්තට විපස්සනාව දන්නවා වගේ මට හිතෙනවා. අපි වගේ කරන්න තියෙන වැඩ තීරම කරනවා කවදාවත් තරහ කවදාකවත් මනින්න කිරන්නේ නැහැ හරියට භාවනා කරන මනුස්සයෙක් ගහක් කොලක් වාගේ තමයි. එහෙම නැත්නම් මැටි බුද්දෙක් වාගේ. සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා. දන්න හරියක් දන්නවා. හැබැයි මේ කරන්න බැරි වුණා, කෙරුවා දක්ෂ වුණා කියලා අඬපුප්පන්න යන්නේ නැහැ. ඒ නිසා ධාතු මනසකාරයේ පූර්ණත්වයකට අවිල නැහැ. තව හොඳට ওই විදිහට බලන්න බලනකොට ඔයිටත් වඩා ඒක මේ පුරුල් විශයක් එහෙම නැත්නම් ගොඩක් පැතිරිච්ච විශයක් පාඩපත් වෙන්න පටන් ගන්නවා. සජීවී අජීවී ભેදයක් නැහැ ධාතුන්ට. ඒක හරි පුදුමාකාර පිම්මක්. සජීවී අජීවී ભેදේ තියෙන්නේ මනින අපේ අතර විතරයි. ධාතුන්නේ මොකක්වත් බලන්නේ නැහැ. ඒ නිසා ධාතු මනස්කාර හොඳට දන්නේ කරන පරසක්වලත් නොබෙනෙන ලෝකත් ඕන එකක් ගැන කියන්න පුළුවන්. ඒ මොකද පේන දේවල් බලන්නේ ධාතු වශයෙන් විතරයි. යම් විදියකට ඒ ධාතු ගෑනු පිටිමේ බලන මිනිස්සයා විහිම්ම ඒකෙන් පටු අහවටපත් වෙනවා යා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඕක විශාල විශයක්. ඔය දන්න හැටි ඔක්කොම කියලා හිතන්න එපා. නන්දිලා දිගට ඉස්සරහට යන්න. දෙලුවන් සරණයි මා ආනාපාන සතිය නිරීක්ෂණය කෙලෙමි. දිගු ආශ්වාසය හා දිගු ප්‍රශ්වාසය ක්‍රමයෙන් කෙටි ආශ්වාසය හා කෙටි ප්‍රශ්වාසයක් ලෙස දැරිණි. විනාඩි 10න් පමණ ආශ්වාසය ප්‍රශ්වාසය සියුම් වී ගියේය. නැවත මම ආනාපාන සතියට යොමු වූයේ මා කාන්දමකින් මෙන් ඉහළට ඇදී ගොස් එක පාට මහ පොළොවට අතහැරියාක් මෙන් දැනුණු අතර ඒ අවස්ථාවේ දැනුනේ මගේ ශරීරය කූඩුවක් ලෙසින් පොළොවට වැටි පුපුරා විසිවි ගිය බව දැනුනේ. එවිටයි බියක් දැනුනේ නැත. ශරීරයේ විදුලි වේග හිරිවැටීම් තැති ගැනීම ආදී දැනුනේ. එරුවන් සරණයි. ඔය කියන්නේ අන්ති වාක්‍ය දෙකේ පොඩි පරස්පරයක් තියෙනවා. ඒ කියන්නේ තිගැස්චීම් කම්පටෙන්ෂන් තල තිබුණා දැනුණයි කියලා. නමුත් ඒක ලියලා තියෙන්නේ ඒක විදිහකට ජයග්‍රහයි විදිහකට තිගැස්චීම් තිගැස්චීම් වශයෙන් කම්පන කම්පන වශයෙන් දන්නවා. මේක තව ඉස්සරහට කරන්න ඕනේ. කරගෙන යනකොට ඔය සිද්ධියම උච්චරම දන්නුනොත් නෙවෙයි අඩු වෙමින් අඩු වෙමින් පේනවා. පේන හැම වෙලාවෙදීම මේ හිත අලුත් දේවල් වලට බය බව මොනවා හරි අලුතෙන් විදයක් වෙච්ච ගමන් චකිත කරන බව, සැක කරන බව, උද්දච්චයට පැටෙන බව තේරුම් ගත්තට පස්සේ ඒකම නැවත නැවත කරන්න කරන චකිත අඩු වෙන්න පටන් ගන්නවා. උද්දච්චකම අඩු වෙන්න පටන් ගන්නවා. බය අඩු වෙන්න පටන් ගන්නවා. අනිශ්චිතතාවය අඩු වෙන්න පටන් ගන්නවා. සැක අඩු වෙන්න පටන් ගන්නවා. ඒකෝට තේරෙනවා පාරක් තියෙනවා. සැකයට මුහුණ දීමෙන්ම සැක දුරු කරන්න පුළුවන්. ඉතින් ඒකට මෙතෙන්ට යනකම් හදාගත්ත භාවනාව ඒ ඉදිරියේදී හලහප්ප ගන්න නැතුව විසම බර කරන්න නැතුව සම තලයක පවත්වාගෙන යන විදිහට අනුග්‍රහ කරන්න යෝගාචරය සූර වෙන්න ඕන. ඔමික්මන්ට එකලස කැඩෙන්නේ දිනවා. ඒ නිසා දිගට එක සූර වෙලා මේ අනිශ්චිත බවම සැකයෙම එහෙම නැත්නම් බය එළවෙන සුළු ගතියම නැවත නැවත මූණ දෙනවා නම් බොහෝම ඉක්මනට යෝගාචරයට අදිමොක්ඛේ පහළ වෙනවා. ඒ කියන්නේ නිසක බව එන්න පටන් ගන්නවා. මේ සැකම සුභාවට බය වෙන කෙනා ගොඩාක් වැඩේ පතර දානවා මුණ දෙන්නේ. ඒ නිසා ඒ සකමසු බවට සද්ධාවෙන් මුණ දෙන්න. සීලෙන් මුණ දෙන්න, සතියෙන් මුණ දෙන්න, දෙන්න දෙන්න දෙන්න දෙන්න ඒක ගෙවන් කිරීමක් කරන්න පුළුවන්. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරියංක භාවනාවේදී කයට සිත යොමු කොට සිටිද්දී දැනුණු උදරයේ උස් පහත් වීම අරමුණු කරමින් පිම්බීම් හැකිලීම් ලෙස මෙනෙහි කළා. පෙර පරිදිම ඒ ස්වභාවයේ ලක්ෂණ දකිමින් සිටියේදී අරමුණ ක්‍රමෙන් ගෙවි යනවා දැවුණා. නොයෙක් විඳීම් වේදනා ශබ්ද සිටිවිලි ආදී වරින් වර අරමුණු වුණත් මූලික අරමුණු නොනස්ව දැකගත හැකි වුණා. වරකදී පිම්බීම හැකිලිම කයෙන් ඉවත් වී තිබුණු දැනුණු අතර ඒ කොහෙදෝ ඇති බවත් කයට සම්බන්ධව නැති බවත් දැනුණා. එසේ දකිද්දී සිතට වඩා ශාන්ත ප්‍රනීත බවක් දැනුණු අතර තප්පර 10ක් 12ක් පසු නැවත පිම්බීම හැකිලිම කයට බද්ධව පවතින බව වැටහුණා. මෙසේ කීප වාරයක් වරින් වර සිදු වුණා. මේ ආකාරයටම වේදනාවද දැනෙද්දීද කයෙන් ඉවත්ව තිබූ අද්දුටුවා. ඔබ වහන්සේ දේශනා කළ පරිදි ඒ දැකීමට කිසිදු සීමා මායිමක් නැති බව වැටහුණා. ඒ වැටහීම සමග සිතට වඩාත් උපේක්ෂාවෙන් යුතුව ඒ දෙස බලා සිටීමට හැකි වුණා. තප්පර කීපයකින් ඒ නැවත කයට සම්බන්ධ වී දැවුණු අතර මගේ කකුල රිදෙනවා යන සංඥාව ඇති වුණා. ඒ සමගම වේදනාවද වැඩි වුණු අතර වේදනාව මගේ කර ගැනීමෙන් මේ සිදුවන බව සිතට දැනුණා. තවත් අවස්ථාවකදී මූලික අරමුණු ගෙවි යමින් තිබියදී කය බර ස්වභාවයකින් යුතුව පහළට ඇදෙන බවත් සැහැල්ලු සිත කයෙන් ගැලවි ඉහළට ඇදෙන බවත් දැනුණා. මෙවන් අවස්ථාවකදී සිතට බියක් ඇතිවිය හැකියයි ඔබ වහන්සේ දේශනා කළ බැවින් මේ මොහොතේ මා මියගියද සිදුවන සියල්ල සිදුවීමට ඉඩ හැර බලා සිටින්නේ මෙයයි සිතට අදිස්ථානයගෙන සතියෙන් බලා සිටියා. නමුත් විනාඩියක් පමණ කාලයකදී ඒ ස්වභාවය නැවතී සිත කය එක්ව ඇති බව දැනුණා. පෙර දිනක ලද අත්දැකීමකට අනුව ඔබ වහන්සේ සිත සැඟව නින්දකට වැටෙන මොහොතේ එය විනිවිද දැකීමට උත්සාහ ගන්නා ලෙස දේශනා කළා. නැවත වරක් එම සිදුවීම අද්දුටු අතර ප්‍රබල සතියකින් මුලත් අගත් දුටු මුත් මැද අවස්ථාව දැකගත නොහැකි වුණා. කතරම් දැඩි උත්සාහයක් ගත්තේදයි කියවහොත් නින්දෙන් ගැස්සී අවදිවන මොහොතේ චහ් මේ වේලාවවත් බැරුණානේයයි හිතක් ඇති වූ අතර කටද මදක් ඇද වුණා. මේ අත්දැකීම ගැන ඔබ වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවේදී පරිදි ඒ නැවත අත්දැකීමකට දැඩි බලාපොරොත්තුවක්ද තිබුණා. දේශනාව ඇසීමෙන් වරද හඳුනාගත්තා. විශේෂම කෙලෙස් වහා සිඳලීමට විශේෂ ඕනෑකමක්ද වීර්යයද තිබුණා. සක්මන් භාවනාවේදීද ඔබ වහන්සේ දේශනා කළ පරිදි විශ්‍රාමව සක්මන් කළ හැකි වුණා. ප්‍රබල සතියක් එළඹ සිටි අතර 80ක් පමණ සක්මන් පැයේදී සතිය එළඹ සිටි බවට විශ්වාසය වේ. ඒ අතරදීද පරියන්කේ පරිදිම නින්දක් ඇතිවීමේ ලක්ෂණ ඇති වුණා. නමුත් කයේ සිදු උවමනාවක් නින්ද සඳහා නොතිබී බව දැනුණා. ඇස් දෙකටත් සිතටත් එය අවශ්‍ය තිබුණා. ඒ නිසා මම සක්මන මැද නතර වී ඇස් පියාගත්තා. සියල්ලටම දෙස සතියෙන් ඊටාම හොඳ නිරීක්ෂණයකින් යුතුව බලා සිටියා. බලා සිටීමට හැකි වුණා. නින්දට ආසන්නයේම සිත තිබුණා. සතිය ප්‍රබලයි. නමුත් මා නින්දට නොඇටි නිදිමත ස්වභාවයක සලකුණුද ඉතිරි නොවි ප්‍රබලව සිත අවදි වුණා. නැවත සිත මූලික අරමුණේ හොඳින් පිහිටි අතර සක්මන සති බවක් ගත කළා. මේක සක්මන සක්මන සති සතිමත් ව ගත කළා. සත්‍යමත්ව. නිදිමතද? ඔව්. මටත් නිින්ද යනවා කියලා නිකන්. ආයෙ සිග්නල් පාඩමට බහැලා තියෙන්නේ. මේ කෙසේ නමුත් ඒ වගේ අපි එලවන්න ගත්තොත් හරියට අල්ල ගන්නකොට මගේ කෙලෙසේ තියෙන කොතනද කියලා සමහරට වගේ නිදිමතකට සමහර වෙලාවට මේ කයර තියෙන ආසාවට එහෙම නැත්නම් මේ රූප ධර්ම වල තියෙන ආසාවට කියලා ওই පොඩි මොකක් හරි අපේ කොස්සක් තියෙනවා. ඒ කලන ඒකට ඒකම අවධානයට ලක් කරලා සතියට ලක් කරලා බලන්න හිටියොත් තේරෙන්න පටන් ගන්නවා මේ කවදාකවත් ජීනති පැත්තකට ඉල්ලමක් කාරකන යනවා වගේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. එතකොට තියෙනවා මේක කාටවත් හොයලා පිළියම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙතෙක්කල් වසංගන්න ගියාට මෙතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට හයිය හති තියෙන වෙලාවේ ජීවිතේ පුළුවන් නම් ප්‍රථම යාමේ තරුණෝදීතියේදී කලු කෙස්ටි බීදී බොන දෙන්න පුළුවන් වුණා නම් කඩා ගන්න එක හරි ලේසියි. ඒක නිසා කොයි වෙලාවක හෝ ලෙඩේ ප්‍රශ්න ඉදිරිපත් වෙච්ච එක විශාල වාසනාවක්. මේකට පැනලා යන්න නැතුව මේක හරහා යන්න ගියොත් පුදුම ඉච්ඡා බංගත්වයක් වගේ පේනවා. නමුත් ඔය යකාව කියන තරම් කළු පාට නැහැ. අපි නිකන් බය වෙලා පැනලා දුවන තරම් දෙයක් ඇත්තේ නෑ උතන. ඒ නිසා මේ නිවරණ ඔක්කොම කාමච්ඡන්දේ ගත්තත්, ව්‍යාපාදේ ගත්තත්, ඔය කියන චීන මිදේ ගත්තත්, උද්දච්ච කුක්කුච්ච ගත්තත්, විචිකිච්ඡාව ගත්තත් හිතවිල්ලක් විතරයි. ඔයින් යාට මොකක්වත් නැහැ. ඉතින් ඒක තමයි අපේ චරිත විනාශ කරන්නේ. ඒ බය නැතුව බය වුණොත් බය නැති පින්නම් සද්ධාවයි සීලයයි සතියයි ආයුධ තුනක් වශයෙන් ත්‍රිශූලයක් වගේ තියාගන්න. තියාන පුළුවන් තරම් ඒකට මුණ දෙන්න. ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. එතකොට තේරෙනවා බුදුහාමුදුරුව අපේ චරිතය හදනවා කියලා. පුරුෂ ධම්ම සාර්ථි ගුණ වශයෙන් බුද්ධජානසික ධර්මයේ අපේ තුල ක්‍රියාත්මක වෙනවා. කැමැති තැනක නතර කරතයි. නතර කරපු ගමන් ආයෙ කෙරෙසෙනවා. කැමැති තරම් දුර ගෙනියන්නත් පුළුවන්. ගෙනිච්ච තරමට තමන්ට වෙන කෙනෙකුට කරලා දෙන්න බැරි උදව්වක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ අඩුපාඩුව, චරිතයේ තියෙන අඩුපාඩුව තෝරගන්න එකත් ඒක දැනගත්තට පස්සේ වෙන සියලු වැඩ පහ තබලා ඒක දිගේ යන්න පුළුවන්කමත් මට නම් පේන්නේ පෙරකල පිනක් කියලා. ඒක මේ ආත්මෙ උපයන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ක්ෂණය පොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ ක්ෂණ සම්පත්තිය ආවට පස්සේ අතාරින්න නැතුව ඒක කරගන්න උත්සාහ කළොත් ඒකම මේ ගමනට බාධා වෙච්ච මේ නින්දම නිවනට සාධකයක් වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මම වම දකුණ වශයෙන් පා තබා ගමන් කර විනාඩි 15කින් පමණ පසු ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් පියවර තබා විනාඩි 30ක් පමණ යන විට සතිය පීඩවා ගැනීමෙන් පසුව හිසේ තද වෙන ගතියක් ඇතිවිය. ඉන්පසු සක්වන අතහැර පරියංකයට වාඩි වී ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට ආස්වාසය ප්‍රස්වාසය අතර උණුසුමේ වෙනසක් නොතේරුණි. ආස්වාසය ප්‍රස්වාසය පටන් ගැනීමේදී රළු බවක් දැනුණත් ටික වේලාවකදී එය සිනිදුවට දැනුණා. පසුව එය නොතේරෙන තරමටම සිනිදු විය. නැවත ආශ්වාසය ප්‍රශ්වාසය තේරෙන විට හිසේ තද ගතිය හා අත් දෙකේ හිරිවැටෙන ගතිය මාහට තේරුණා. මේ తත්වයේ තේරුණේ පරියංකේ විනාඩි 20ක් පමණ ගිය විටය. ඉන්පසු විනාඩි 45ක් පමණ ආශ්වාසය ප්‍රශ්වාසයේ සතිය පිහිටුවා ගැනීමට හැකි විය. නමුත් හිසේ තදවීම වැඩිපුර දැනුන නිසා පරියංකේ නැගී සිටියත් තද ගතිය අඩු වූයේ නැත. භාවනාවට පෙර මෙසේ හිසේ තද ගතියක් තිබුණේද නැත. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදේශක් කාරුණික බලාපොරොත්තු වෙමි. ඊළඟ සරණයි. ඒ අර ඉස්සල කෙනින්ද කතා කරා වගේ මේ තියෙන තද ගතිය තියෙනකන් සතියේ තියනවා නම් මේක මොකක් නිසාද කර්මජ හේතුවක්ද චිත්තජද මොනවාකට හොයන්න යන්න එපා. මේ පැමිණිච්චි මේ අමුත්තම සතියට අරමුණක් කරගෙන ජීවත් වෙන එකයි කරන්න තියෙන්නේ. ඒක පරියන්ක නැගිටිට පස්සෙත් තියෙනවා නම් ඒක පරියන්ක නැගිටින්නේ නැතුවම දිගට කරන ගියා නම් ඉරියව කඩා ගන්නෙත් නැතුව ඒ තරමට ලාභයි. ඒක නිසා මේක කොයි වෙලාවක එන්න පුළුවන් කොයි වෙලාවක යන්නත් පුළුවන්. ඒක නෙවෙයි වැදගත් දේ මේ අසුබද අසුබද කියන එක නෙවෙයි. මේ ගත්ත පැමිණිච්ච දේ අරමුණු කරගන්න පුළුවන්. සතිය පිටවන්න නිමිත්තක් කරගන්න පුළුවන් නම් දක්ෂයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන ඉරියව්වේ සිත පිහිටවීමෙන් අනතුරුව සක්මන ආරම්භ කෙලෙමි. මෙහිදී වම් පාදයේ තබන විට වම් පාදයේ ලෙසත් දකුණු පාදයේ තබන විට දකුණ ලෙසත් මෙනෙහි කෙලෙමි. පාදයේ හා ලනුපැදුරේ තද ගතියක් නිරීක්ෂණය විය. මුළු කය කෙරෙහිම අවධානය යොමු විය. ඉන්පසු සතියෙන් යුක්තව සක්මනේ යෙදුණෙමි. මුළු සක්මන පුරාම මෙලෙස සතිය පවත්වා ගත හැකි විය. සිත සමාධිමත් බවකින් පිරුණි. ඊටමත් සුවදායි බවක්ද සිතට දැනිනි. මෙලෙස විනාඩි 55ක් සක්මන සිදු කෙලිමි. සක්මන අවසානව පසුවද සිත අවදිමත් බවෙන් යුතු විය. ඉන්පසු නැවත සක්මන සිදු කළ පැයේදීද ඊට පරිදි ඊට අවදිමත්ව සක්මන සිදු කළ අතර එහිදී වරින් වර සිතුවිලි හට ගැනීමද ගියත් සිතුවිලි හට ගැනීමට ගියත් එෙහිදී සිතුවිල්ල හටගන්නා විටම එය දැනෙන අතර ඒවා ඊතා වේගයෙන් යට වූ බවක්ද දැනිනි. භාවනාව තවදුරටත් පවත්වාගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. මේකෙදි පටන් හොඳ ආරම්භයක් පටන් ගන්න තියෙනවා. මේ කඩා ගන්න නැතුව ඉදිරියට යන්න ඕනේ. යනකොට තමයි ඊගාව ජවනිකාවට හිත ලෑස්ති කරන්නේ. ඒක නිසා දැනට තියෙන මේ උනන්දු අරගෙන නැත්නම් අනවශ්‍ය කටුකොහල් ඔළුවේ දාගන්න නැතුව, කයට දාගන්න නැතුව මේකට හොඳට හිත පුරුදු කරලා දෙන්න. ඒකට ඊට පස්සේ හිතම අලුත් අලුත් ප්‍රදේශවල කඩාගෙන යනවා. දැන් ඒකට මේ එල්ල වෙලා ඒකට සූදානම් වෙන ගතියක් තමයි පේන්න තියෙන්නේ. මේ ගැම්ම කඩා ගන්න නැතුව යන එක තමයි Tamange අනුග්‍රහය වෙන්න තියෙන්නේ. එතකොට භාවනාව විශ්ින් භාවනාව මේ වැල යන හැත්තට පැත්තට මැස්ස ගහගෙන යන කෙනාට එච්චර උපදේශ අවශ්‍ය කරන්නේ ගැම්ම කඩා ගන්න නැතුව යන එකයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් කරන වෙලාවේ වම දකුණ වශයෙන් වම වම ලෙසත් දකුණ දකුණ වශයෙන්ද තබනකොට ටික වේලාවක් ගිය විට දෙපයෙන්ම දැනෙන්නේ හරිම සැහැල්ලු ගතියක්. බිම පය තබන විට පුළුන් ගොඩස්සේ දැනේ. හරියටම පයක් සක්මන් කරමි. ඊට පසු පරියංකට වාඩි වී මම දැන් මෙතන සිතා හිසේ සිට දෙපය දක්වා දෙපැයේ සිට හිස දක්වා සිහියෙන් බලමි. එතනින් පසු ආනාපාන සඳහා පටල වී ආස්වාසයේ දෙස හිත යොමු කරමි. ටික වේලාවක් යන විට ආස්වාසය ප්‍රස්වාසය නොදෙනී යයි. පැයක් පමණ කාලයක් ගත වූාට පසු අවස්ථාවේ නැගිටින විට විශ් වෙනවා යනවා දකිනවා. එවිටම නැවත නැගිටලා නැගිටිනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දැනගන්නට කැමති මගේ භාවනාවට කරදයක්ද කරුණාවෙන් පහදා දෙනුමේ ඉල්ලා සිටිනවා. අපුරු හරි අපහැදිලි. අන්තිම වාක්‍ය කියන්නේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දැනගන්න කැමති. ඒක නෙමෙයි නේද? අවසාන වාස්තේ කියන්නේ එයාට ස්වාමීන් වහන්සේ පැයක් වමන කාලයක් ගත වුණාට පසු අවසානයේ නැගිටින විට විසි වී යනවා දැනෙනවා. ඒ විතරම එයා එකපාරම නැගිටිනවා කියන එක කියන්නේ. බය වෙලා වගේ. ඔය ඊගාවට කියන්නේ නැගිටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි මගේ භාවනාව භාවනාවට බාධාවක්ද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිනවා. මට කරදරයක්ද කියලා වගේ දාන්නේ. ඔව්. මට කරදරද කියලා ඇයි වානානේ නෑ කියන්නේ. එහෙම මට ඈ එහෙම තියෙන්නේ මම මේක පොඩ පොඩ උඟක් හදලා කිව්වේ නැත්තම් ඒක. එහෙම ගන්න වාට කරදරයක් වගේ දැනනවද? ඔව්. ගණන් ගන්න බවවා. කියන්න නෑ ගාලල්ලා කියන. අපි ගාලා ඕන දෙයක් කරගන්න අපිට ගාලල්ලා. හරි ගියයි කියලා ගාලකුත් නැහැ, හරිදුනයි කියලා ගාලකුත් නැහැ. කියවන එක කරත් එච්චරයි. ඔයා ගණන් ගන්න එපා. ඒ දුවක් වාක්‍ය හතර කියවන්න. හරි ඒකත් ගණන් ගන්න එපා. ඒක තමයි රිට්‍රීට් ඕගනයිසර් කියන්නේ ඔන්න ඔය මිනිහට තමයි. ස්වාමීන් වහන්සේ එතකොට අර එයා කියනවා එකපාරම එයාට දැනෙනකොට විශ්විලා යනවා වගේ දනකොට එයා එකපාරම බය වෙනවා කියලා. ඒකට වැටෙනකොට එයා එකටක් ගාලා ඒකේ සක්මනේ නැගිටිනවා කියලා. ඉතින් එයාට පොඩි අවවාදයක් දුන්නා නෑ නෑ නෑ බිල්ල කැඩෙනකම් මොකුත් කියන්නේ නෑ. ඇත්තට බෙල්ල කරනකොට පස්සේ ඔය තියෙනවා වින්ටජිනෝ කියලා જાතියක් කියලා කියන්නේ. ඕන ඔය ඔය පරිසරයට අත දාන්න යන්න එපා. ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. බය වෙනකොට නැගිටින්න පුළුවන්, බය වෙන ඉඳ ගන්න පුළුවන්. ඔය ඔක්කොම පාරිය පරිසරෙන්ට යන්නේ. බය නැති කාට මොකක්වත් වෙන්නේ නැහැ. අපිව දොස්තර කෙනෙකුට දෙනවා බෙල්ල කඩාගත්තා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සඳහා සූදානම් වී විනාඩි 3ක් 4ක් සක්මනේ ඇවිද භාවනාව ආරම්භ කෙලිමි. විනාඩියක් පමණ වම දකුණ ලෙස සක්මන් කළ පසු මුළු සිරුර දෙසම අවධානය යොමු වෙන අතර ඇවිදිනවා යන බව දකිමින් දිකටම දිගටම සක්මන පවත්වාගෙන යමි. එහිදී දනහිස හා යටිපතුල් අතර පවතින ඇටකටු චලනය වන අයුරුද මස්පිඩු ඇදීම් හැකිලීම් පිළිබඳව අවධානය යොමු විය. යොමු විය. සිතා පාතැවීමක් සිදු නොවූ අතර අවධානය යොමු විය සිතා පාතැවීමක් සිදු නොවූ අතර සක්මන ඉබේ සිදුවිය. මෙසේ විනාඩි 20ක් පමණ සක්මන් කළ අතර එම කාලය කෙසේ ගත වූවාද යන්න පිළිබඳව දැනීමක් නැත. හැරෙන බවට හෝ දැනීමක් නොමැති අතර සක්මණෙන් පිට ගමන් කෙලේද නැත. එම අවස්ථාවෙන් පසු ධර්මශාලාවට පැමිණි අතර විනාඩි 40ක් පමණ ගතවන තුරුම පිට ආයකුසේ ශාරීරිය දෙස බලා සිටීම සිදු අතර ධර්ම සාකච්ඡාවට කෙරෙහිද පූර්ණ අවධානය යොමු වී තිබිනි. පසුව නැවත සක්මන සඳහා යොමු වූ විටදීද විනාඩි 3ක් දෙකක් තුනක් පමණ ඊට ආකාරයට ඉබේම ගමන් කිරීම හා ඒ දෙස බලා සිටීම සිදුවිය. පෙර දින සක්මනේ අත් දැකීම මේ ආකාරයට විය. ඔබ වහන්සේට මෙම සාසනික මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යන හොඳා දීර්ඝායුෂ ලැබේවා. මේකේ තියෙන අර පිටකෙනෙක් වගේ බලන්න පටන් ගත්ත කිච ඔය ඒ සතිය මට්ටමට ආවට පස්සේ එක එකකට එක එක පැතිකඩ වලින් පෙන්වන්න පටන් ගන්නවා. හැම එකම ඉතින් හරි කියන එක නෙවෙයි තියෙන්නේ එක්කෙනෙකුට ඉතින් මොකක් හරි දුරදිග යන ක්‍රමයක් අල්ලන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ දිගටම ඒ මතුවෙච්ච ක්‍රමේ භාවනාවේ මතුවෙච්ච ක්‍රමේ තමයි හොඳම ක්‍රමය. gederin gena අපේක නෙවෙයි. ඒ නිසා ඒක මතුවෙනකම් භාවනා කරලා ඊට පස්සේ ඒකට දිගට අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. ආරම්භයේදී විනාඩි කීපයක් හිටගෙන කයට සිත දැමීමෙන් පසුව සක්මනේ විනාඩි 5ක් පමණ එහාට මෙහාට ගමන් කෙලිමි. පසුව වම දකුණ මෙනෙහි කෙලිමින් සක්මන් කෙලිමි. වම දකුණ සිහි කිරීම කිසිදු පැටලවීමක් තොරව සිදුවිය. පය තබන විට විලුඹ මුලින් පොළවේ ස්පර්ශය ස්පර්ශයත් පාදයේ මුල කොටස අනතුරුව ස්පර්ශ වීමත් අවසානයේදී ඇඟිලි පොළවේ ස්පර්ශ වීමක් දැනිනි. දකුණ තබන විට එසේම දැනිනි. පසුව ඔසවනවා, යවනවා, තබනවා යන්න සිහි කරමින් සක්මන් කෙලෙමි. එවිට සක්මනේ මුල් වාර දෙක වාර දෙක තුනක් යන විට පැටලෙලි සහිත බවක් සිදුවිය. නමුත් පසුව වම තබන විට වම යනුවෙන් නිවැරදිව හඳුනා ගැනීමත් දකුණ තබන විට දකුණ නිවැරදිව හඳුනා ගැනීමක් පියවර තබන විට කෙලියම් නොව ඇදයට පොළවේ පීඨන බව අත්දැකිමි. වම් පියවර ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අවස්ථා තුනම ඉවර වූ පසු දකුණ පායද ඒ ආකාරයෙන්ම සිදුවිය. මුල් දිනවලදී වම් හා වම් පාය පොළවේ වැදීමට පෙර දකුණු පාය එසේ වුණත් දැන් එසේ සිදුවන්නේ නැත. සක්මනේ ඇති උස් පහත් තැන් වැලි එකතු වී ඇති තැන් ලොකු කුඩා ගල් කැට පයට පෑගෙන විට එසේ එක් එක් ස්ථානවලදී දැනෙන වේදනාවල වෙනස හඳුනා ගතිමි. පය තබන විට මුලින් විලුඹුව පොළවේ ගැටේ. අනතුරුව මැද කොටස පසුවද ඇඟිලි තුඩු බිමට ගැටේ. වැලි කැට ගැටෙන විට කුඩා ඇඟිලි තුනේ දැනෙන වේදනාව වැඩි වේ. මහපට ඇඟිල්ලද දරන බර ප්‍රමාණය වැඩි වේ. මාරුවෙන් මාරුවට වමට දකුණට ඇඟ පැද්දෙන බව අත්දකිමි. පාදයේ ඉදිරියට තබන විට ඇඳ සිටින ඇඳුමේ ස්පර්ශයක්ද හොඳින් දැනේ. විනාඩි 30ක් පමණ ගිය විට වේදනාවක් නැතුව යාන්ත්‍රිකව මෙන් සක්වන සිදුවේ. අවට ශබ්ද වලින් හෝ සිතුවලි වලින් වන බාධා ඊ타මත්ම අඩුවේ. පරියංක භාවනාව ආනාපාන සතිය සක්මන් මළුවේ සිට භාවනා ශාලාව දක්වාම සතිය පවත්වා ගනිමින් පැමිණ පරියංක භාවනාවට හිඳගතිමි. ඉක්මනටම කයේ සිත පිහිටුවෙමි. මුළු කය හොඳින් නිරීක්ෂණය කෙරෙමි. වාඩි වී සිටින ඉරියව්ව මනවින් පැහැදිලි විය. ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කෙලෙමි. ඉහළට ඇදී යන හුස්ම නාස්කෝරය දිගේ පුරවාගෙන යනවා දැනිනි. උඩු තොලේ සිට නාසිකාග්‍රයේ හුස්ම ගැටෙනවා මම තවම අත් විඳ නැත. උදරයේ පිම්බීම දැකිනි. විගසින්ම ප්‍රස්වාසයේ සිදුවිය. ආස්වාසයට වඩා රළු ගතියක් දැනිනි. රස්නයක්ද දැනිනි. ආශ්වාසයේ හෝ ප්‍රශ්වාසයේ මුලැමැද අග හඳුනා ගැනීම එතරම් පැහැදිලි නොවිය. විනාඩි 10ක් පමණ ගතවන විට ආශ්වාසය ප්‍රශ්වාසය දැනීම ක්‍රමෙන් අඩු වීගෙන යන බවක් ඔළුව හිරිවැටෙනවා හා තද වෙන බවකුත් ලාවට දැනිනි. ඒ දෙස බැලීමේදී ක්‍රමෙන් හිරිවැටීම හා තද ගතිය කොතරම් වේදනාකාරී විදිය වූත් ඇස්වලින් කඳුළු ගැලීම හිරිවැටීමක්, නාසයෙන් හොටු දියට ගැලීමක් සිදුවිය. උගුරේ සෙම හිරවීමක්, කැස්සක්ද ඇතිවිය. ඔබ වහන්සේ දෙන ලද උපදෙස් සිහි කරමින් දැඩි ඉවසීමේ යුතුය මම මම ඉරියව් දෙස බලා සිටියෙමි. දැන් ආස්වාසය හෝ ප්‍රස්වාසය නොදැනේ. ටික වේලාවක් යන විට මෙම తත්වය අඩු වෙමින් සිදුවන බව දැනීමෙන් සිතේ සතුටක් ඇතිවිය. ආස්වාසය හා ප්‍රස්වාසය නැවත දැනෙනට විය. එසේ ටික වේලාවක් යන විට ඔළුවේ හිරිගතිය, රිදෙන ගතිය, දහඩිය දමන ගතිය පහවී ගොස් සුවදායක ගතියක් ඇතිවිය. ඉන්පසුව මතකයේ සිටියේ ශාරීරියේ ඊ타ත්ම සැහැල් වී දෙපැත්තට හා උඩට අඩි 6ක් පමණ විශාල වූ බවකි. කිසිම දැවිලි තැවිලි ගතියක් නැත. ආස්වාදයේ ප්‍රස්වාදයේ දැනුනේ නැත. අවට ඊ타මත් පුරුල් හිස් අවකාශයක් සිටින බවක් දැනිනි. කොතෙක් වෙලා මෙසේ සිටියාදැයි දැක්ගත නොහැකි විය. පසුපසින් බංකුවක් පෙරළන හබ්දයට තිගැස්සී ඇස්සර බැලිමි. එවිට භාවනාපය හමාරු වී ඇති බව පෙනිනි. ඉපමණයි ස්වාමීන් වහන්සේ. දැන් විචරය හොඳයි. එනිසා තොරතුරු අහන්නෙත් නැහැ, ප්‍රශ්නකත්ෙත් නැහැ. මේ විදිහට දිගට අඛණ්ඩව කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාවේදී ප්‍රථමයෙන් හිඳින ඉරියව්වටම සිත යොමුකොට මගේ මූල කර්මස්ථානය වන පිම්බීම හැකිලිම නිරීක්ෂණය කෙලිමි. එවිට කෙලිමි. එවිට පැමිණි අරමුණු ඒ ඒ අයුරින් මෙනෙහි කරමින් අතහැරීමි. ටික වේලාවකින් හිස් අවස්ථාවක් අත්විඳිමි. විටින් විට දැනුණු අභ්‍යන්තර අරමුණු වන චලන, තදවීම, උනුසුම ආදී දෙස සතියෙන් බලා සිට මෙනෙහි කෙලෙමි. ඒවායේ ධාතුමය ගුණයන්ද මෙනෙහි කෙලෙමි. අරමුණු වල ඇතිවීම, පැවතීම හා නැතිවීම හොඳින් දැක්ගත හැකි විය. මා භාවනාවේදී අත්විද අත්විඳි හිස් බවත් පැමිණි අරමුණුත් දෙස මැදිහත්ව බැලිමි. සිතට දැනුණු සැහැල්ලු බව හා සතුටද මෙනෙහි කරමින් අතහැරියෙමි. සක්මන් භාවනාවේදී සතිය හොඳින් පීඨන බව අත්විඳිමි. පවණයි. ඉස්සලකටත් වැඩිය කොටයි හොඳයි. ඔය දීර්ඝ දෙකියත් පැහැදිලි ටිකක් මදි එහෙට කියමුද මේක හරියට. මා දැන් නිදිම දයවාගෙන. යන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව අවසාන ලිපිය. ඒක තමයි එකම සතුටුදායක ලිපිය කැලල ලිපිය තියෙන. කියවන්න බෑ ස්වාමීන් වහන්සේ ඒක. ඒක ඊටත් වැඩිය සතුටුයි. සක් සක්මණේ පැමිණ සිතගෙන සිටන අයුරු මෙනෙහි කරමින් වාඩි වෙන බව ගනිමින් වාඩි වුනිමි. වාඩි වී ටික වේලාවක් ඉඳගෙන සිටන ආකාරයේ හිස සිට දෙපතුල දක්වාත් දෙපතුල සිට හිස දක්වාත් මෙනෙහි කෙලෙමි. ටික වේලාවකින් නාසිකාග්‍රයටම හිත යොමු කර සිට ආස්වාසය ප්‍රස්වාසය දෙස බලා සිටියත් ආස්වාසය හා ප්‍රස්වාසය කිසිවෙක් දැනුනේ නැහැ. ටික වේලාවක් මෙසේ බලා සිටින විට ඇස් දෙක ඊතා වේගෙන් වටේම කැරකෙන බව දැනුනි. ටික වේලාවකින් හෙමින් ඒ සිදුවිය. ඉන්පසු හිස් මුදුන මත ආලෝකමත් බවක් දැනිනි. එසේද ඒ දෙසද ටික වේලාවක් බලා සිටියා. නැවත නාසිකාග්‍රේ වනසිත පිහිටන බව දැනුණා. මෙලෙස සිටින විට උදරයේ දෙස සිට ඉහළට පිරී යන පරිදි පිම්බීමක් ඇති වුණා. ඉන්පසු නැවත එකම ස්ථානයක මෙලෙස පිම්බීම හැකිලිම ඇති වී නැති වී ගියා. නැවතත් ටික වේලාවකින් මෙලෙස ආපසු දැනුණා. ඉන්පසු නැවත ආලෝකමවත් ගතියක් දැනුණා. මෙලෙස පැයකුත් විනාඩි 10ක් පමණ සිට බව තේරුණා. මෙසේ සිටන විට කකුල් දෙක හා පිටිපස කොටස යාන්තමකින් උඩට එසවෙන බව දෙතුන් වරක්ම විටින් විට දැනුණා. එකට බැදී තිබුණු අත් දෙකද ගැලවෙන බවක් දැනුණා. නමුත් අත් දෙක ගැලවී තිබුණේ නැහැ. සක්මන. ඊතා වේගයෙන් ගමන් කර වාර 10ක් පමණ ඇවිද්දෙමි. ඉන්පසු සිටගෙන ඉරියව්ව දෙස බලා බලා සිටිමි. දකුණ වම යනුවෙන් මෙනෙහි කරමින් පැය කාලක් පමණ ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් ඔසවන ආකාරයේද ගෙන යන ආකාරයේ තබන ආකාරයේද හොඳින් මෙනෙහි කළා. ඔසවන විට විලුඹ කොටස තද බවක්, ගෙන යන විට සැහැල්ලු බවක්, තබන විට තද බවක් දැනුණා. ඇඟිලි වල ඇඟිලි වැල්ල මත ඇතුළට එරී යන බව දැනුණා. එරී යන බව දැනුණා. එසේම විශාල පාසටහන් හා කුඩා පාසටහන් වැල්ල මත ඇඟිලි වැල්ලට එරී යටි පතුල වැල්ල මත සටහන් වී ඇති අයුරුත් නොයෙක් නොයෙක් පාසටහන් එකම ගැටීම නිසා වැල්ලෙහි පාසටහන් වල විකෘති භාවයක් දකිමින් සක්මන් කළා. ඒ අතරම අනිකුත් සක්මන් කරන අයගේ සෙවණැල්ලද මා පසු කර පඹයින් මෙන් සක්මන් කරන බව අයුරු දුටුවා. දාන ශාලාවට යන විටද සක්මනින්ම වාඩි වෙලා ඉතුරු කොහොමත් තේරෙන්නේ නැහැ. බවත් දැනගනිමින්ද දාණය ගන්නා විටද ඇඟ බැකෝ යන්ත්‍රයක් මින් ක්‍රියා කරන සැටිද බලමින් ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරමින් මෙම ආහාරයේ රස ආහාරයේවත් පිඟාණයේවත් අතේවත් නොදන්නා බව මෙනෙහි කරමින් මේ සිත විසින් රසවල් මවා ඇති බවත් මෙනෙහි කරමින් ආහාරය අනන විට ඇඟිලි වලට තද ගතියත් පිඟාණේ තදගතියත් හඳුනා ගනිමින් මුඛයට ගෙන යන විට ඉහළට ඔසවන බව දකිමින්ද ආහාරය දත්වලට සැපෙන සැටිද කෙල සමග මිශ්‍ර වී මුරුදු භාවයට පත් වී උගුරෙන් පහළට යන සැටිද මෙනෙහි කරමින් දාණය ගත්තේ ගත්තෙමි මුහුණ සෝදන විටද දෝතට වැටෙන වතුර බිඳු එකිනෙකට ගැටෙන පෙන බඹුළු වැටීමෙන් බිඳෙන ආකාරය බලමින් මෝහන සේදීමටද සිදු කෙලිමි. ඔබ වහන්සේට දරදා සම්පූර්ණයි. බෑ කියන කිව්වේ. ඔගනේ බෑ කියන බෑ. ඈ? ඒකට වැඩිපුර charge කරනවා. වැඩිපුර නෑ. වැඩිපුර වචන දාන්න ඕන. ඒක අපට කියවෙන්නේ හරියට. හරි ඔකට යන්න ගන්නවා මොකටද? ඔක ගැජට් වල ඉන්න දෙන්නේ නැතුව. මම ගන්න ආව නම් අදින එකයි තියෙන්නේ. ඉතින් ඒකෙත් මොකුත් කියන්නේ නෑ. එපමණයි. මොකුත් කියන්නේ නැහැ ඒක. එපමණයි. ඒ කියන්නේ අහන්නේ නැහැ නේ මොනවාක? මොකුත් අහන්නේ නැහැ. හරිසෝ. ඒසට හරියට පැය ඉවරයි. මයික් එකක් හදන්න බෑනේ මේ ස්ටෑන්ඩ් එකක් නැහැ. උඩ උඩත් නැද? හොයලා දෙන්න ඕනේ පව් අප්පා. මයික් එකක් තියෙනවනේ ලේසිනේ. මට තේරෙනවා මට පොඩි පොඩි දේ වුණා ටක් ගන්නකොට තේරෙනවා. එනිසා අපි යථාකාලයේ මයික් එක කියලා බල දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්න ඕන කියලා මං හිතන්නේ. ඒක හොයන්න අමාරු වෙන එකක් නැහැ නැත්නම් ඒක එච්චර අපහසු වෙන එකක් නැහැ. කොහොම හරි අපිට පැයක වෙලාවක් තියෙනවා මේ සක්මන් කරන්න ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා. නැවතත් සාමූහික භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.